දෛ කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලයි ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි සතිವಾರයේ ආරම්භ කරමු. අපි ගජිරු පාසකම්ම ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ අපට ආරම්භ කළ දෙන විදියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පරයන්කයට වාඩි වී එම ඉරියව්ව දෙස සතියෙන් බලා සිටින්න. හුස්ම රැලි 5ක් 10ක් පමණ වන විට එය සියුම් වී නොදෙනී යයි. එම ශනේදීම මකුළු දැලක මකුළු දැලකට සමාන කුඩා කොටු රාශියකට වතුර බිඳු වැටුණා මෙන් මුළු පසුතලයම විශාල වී පෙනී. මෙම බිඳුවල කැඩී යාම විසිරී යාම නැවත එකතු වීමද පෙනී. මෙම පසුබිමෙහි සමහර අවස්ථාවලදී කය පුරා විදුලි සැර වැදුනා මෙන් හිරිවැටීමක්ද දිගටම කිලිපොලා යන ගතියක්ද දැනුනි. සමහර අවස්ථාවල මෙය දැරිය නොහැකි තත්වයකි. මේ වන විට සතිය සහ ඒකාග්‍රතාවයේ ඇත. මෙහිදී යම් උදාසීන බවක් ඇති වුවත් එදෙස දිගටම බලා සිටිමි. එසේ බලා සිටින සමහර අවස්ථාවල යම් හිස් බවක් ද ඇත. ඒ හැර සිත විස්්‍රාමගත වූ සමහර වේලාවල් වලදී වරහන් ඇතුළේ බොහෝ විට මේ தત્ත්වයේ අත්විඳිමි. මේ தત્ත්වයේ මත මාහට ආස්වාස ප්‍රස්වාසයේ Nirodhe දැකීමට හෝ අනුසය කෙලෙස් පිළිබඳ සතිමත් වීමට ඉඩ නොලැබේ. මේ தત્ත්වය මාස 4ක් පමණ වේ. සක්මන් භාවනාව. බොහෝ දුරට සක්මනෙහිදී සතිය ඇත. සක්මනෙහිදී මනාව සතිය ඇති අවස්ථාවල ඉහත කී අත්දැකීමට සමාන දේ සිදුවේ. එවිට සක්මනෙහිද කයෙහි ඉහළ කොටසෙහි දැනීමක් නොවන අතර දන හිසෙන් පහළ දෙපෙහි මාරු වීම සහ ස්පර්ශයන් දැනි. සක්මන කෙලවර සිටගත් විට නැවත පරයන්කෙහි සිදුවන දේම අත්විඳිමි. පරයන්කේ හිඳගත් මුල් කාලවල එනම් අවුරුදු 4ක් පමණ කාලයක ආස්වාස ප්‍රස්වාසයට යොමු වන විට ආලෝකයේ සමග කය නොපෙනී ගියා. පැයකට වැඩි කාලයක් එම ස්පර්ශ පරියංකේ සිටියෙමි. පසුව මේ தත්ත්වයේ මගහරවාගෙන කය වෙත සිහිය පිහිටුවෙමි. එම සතිමත් බවෙහිදී දෙතිස් කුණුපය ප්‍රකට විය. ඉන්පසුව දැන් අත්විඳින දෙය සිදුවිය. ගරු ස්වාමින් වහන්සේ මේ தත්ත්වය නිවැරදිද නැතහොත් සිතේ ඇතිවන මායාවක්ද යන්න පැහැදිලි කර දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේ වාර්තා ලියනකොට ඉස්සර වෙච්චව අවදාලා නැහැ. දැන් පේනක තියෙනවනම් ඒක ඍජු සරල සංවේදනයක් සිද්ධ කරනවා. ඉතින් පරණ අතීතය කියන්නේ ගිය ගමන් අන්දවන්ද වෙනවා. කවුරුත් දැනගන්න අතීතයක් තියෙනවා. නමුත් දැන් සිද්ධ වෙන දේ හොඳට විස්තර කරනවා ඇති. ඉතින් මේ විස්තර කරන தത്വෙදී හොඳයි නරකයි දෙකම එක තැනයි. ක්‍රියාකාරීකමයි නිශ්චලකමයි කම්මැලිකමයි එක තැනයි. හරි වැරදි එක දැන මුලැමැදාග එක දැන ඔක්කොම කලවම් වෙනවා. ඉතින් මේක දිහා බලහන් ඉන්න පුළුවන් නම් ඕන තපස් රකින්නවා කියලා කියයි. අනුසය කෙලස් කියලා කියන්නේ ඔකට නොදකින් කියනවා නම් අනුසය කෙලස්. ඔකට මනාප වෙනවා නම් අනුසය කෙලස්. මනාපමනාප වෙන්නේ නැත්නම් අනුසයක් වෙන්න විදියක් නැහැ. මෙනේ කරන්න ඕන කමක් නැහැ. මුලැමැදාග බැලිලක් කරන්න ඕන කමක් නැහැ. ඔක්කොම සමස්තයක් වශයෙන් පේනවා. ඒ සමස්තය හොඳ නරක කියන එක නැති වෙලා, හරි වැරදි කියන එක නැති වෙලා, ජය පරාජය කියන එක නැති වෙලා සැප දුක් දෙක නැතිවලා කලවම් තියෙන වෙලාව. ඉතින් ඒ නිසා ඔකට ඕනම අර්ථකථනයක් දෙන්න පුළුවන්. ගොක් වෙලා හිටියොත් තමයි අපි ඉගෙන ගත්ත දේවල් මේ තේකට නංවනක් දෙන්න කියලා අනාගත තියෙන කොහොම තියලා නිකන් හිටපුවාම මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ தත්ත්වයට ආවට පස්සෙත් සැකේතියි. ඒ පස්සේ ආවට පස්සෙත් මේ හෘද වැරදි කියලා සැකේතියි සබදේ විපස්සනාදි කියලා. ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ කියලා. ඉතින් සැක තිබුණොත් වෙන්නේ දිගට කරන්න බෑ. නිසකව මේක ඉතිහාසයක් සහිතව අපේන්නේ මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් නොදැක්කා වාගේ, නෑ වුණා වාගේ, අර්ථකතන නොදී හීන පලාපල බලන්න යන්නේ නැතුව ඒ තාක්කල් අකුසල් නැහැ. අන්නේ ඉන්න බැරිකමට තමයි කෙලස් කියලා කියන්නේ. මේක පෙන්වුවාට පස්සෙත් යමක් නොකර, චේතනා නොකර, ප්‍රාර්ථනා නොකර, අනුශේ මුකුත් නැතුව, මනාපමනාප නැතුව බලහින්න පුළුවන් නම් සුද්ධ වශයෙන්ම කියන්න පුළුවන් චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු වෙනවා. වැඩි වේලාවක් තියෙන්න තියෙන්න දක්ෂකම වැඩිනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාව ප්‍රස්වාසයේ අගසීම් වූ තැන ප්‍රස්වාසයත් ආස්වාසයත් අතර හිඩස ඉතා ලොකුවට පෙනී. ඒ තුලින් හෘද ස්පන්දනයේ මධ්‍යස්තව පෙනී. පෙර තිබූ බිය නැති තරම්ය. මේ හිඩස අවසානයේදී ප්‍රස්වාසයේ මුල දිස්වේ. පෙරමෙන් සිත ආස්වාසයේ දුටු විටය තදින් අල්ලා ගැනීමේ ස්වභාවයක් නැත. ඇතැම් විට කකුල්වල සියුම් වේදනාවට හිත යොදා භාවනාව පටන් ගතිමි. පෙරමෙන් වේදනාව තද නොවේ. බොහෝ විට සිත සිතවිලි අරමුණු කර ගැනීමට යෙදේ. සක්මන් භාවනාව. සක්මන් කරන විට වැඩියෙන් ප්‍රකට වෙන්නේ සිතවිලිය. අප්‍රමාදී වීමේ අරමුණින් මේ සිතවිලි වලට සතිය යොදමි. සිතවිලි වේගය ඊටා වැඩියයි හැඟේ. ඉදිරි ගමනට කාරුණිකව කමටහනක් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ සක්මනේදී ඇවිදි හිතවිලි තිබුණත් <coughs> මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා ආව දන්නවනම් ලොකුම ජාග්‍රහණය. කොච්චර හයියෙන් වහින්න කියන්නේ හිතවිලි වලින් කොච්චර වැස්සක් තමන් ඇවිදින බව දන්නවනම් ඒ බව නැති කරන්න හිතවිලි වලට බෑ. ඒ බව දන්න එකට සතිය කියන නිසා හිතවිලි වලට කියන්නේ එන වරයක් වරි. මම ඇවිදින බව දන්නව නැත්නම් ඉඳගෙන වෙන බව දන්නවා හිටගෙන වෙන බව දන්නවා නිදිමත නිවෙල් බඳ බලන්න. නිදාගන්න නෙවෙයි. අන්නේ ඒ බව කියන්න තරමට කමටහන වාතාවේදී ඉදිරියක් ආවොත් ඉතින් භාවනා ඍජු වෙනවා. හිතවිලි නම් එනවා තමයි. හැබැයි මම ඇවිදින බව දන්නවා කියන වාක්‍ය ලියා ගන්න පුළුවන් වුණා. එහෙමනම් කමඨාන සුද්ධ වෙලා. ලියන්න ඕනක මොකුත් නැහැ. ඉතින් එහෙම ඉස්සරහට සුද්ධ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අතිපූජනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පරියංක භාවනාව තුලදී වූ අත්දැකීම් කිහිපයක් ප්‍රකාශ කිරීමට අවසර පතමි. හිඳගත් පසු ගැඹුරු හුස්ම දෙක තුනකට පසු සිත එක්තරා තලයකට ඇතුල් විය. ශරීරයේ සහ සිත විලි නොදෙනුනි. බාහිර අභ්‍යන්තර කියා වෙනසක් නොදෙනුනද කය හිස් ගුහාවක් මෙන් දැర్శණය විය. තවත් පරයන්කදී හුස්ම, කය, සිතුවිලි නොදැනීම ගොස් අඳුරු පසුබිමක සුදු ඩොට් විශාල ප්‍රමාණයක් බිඳි බිඳි යන සැටි දැర్శණය විය. සුදු ඩොට් එකිනෙක නොගැටි ස්වාධීන ඇතිව නැතිව ගියේය. මේ තිත් අතරින් දිස් වූ පසුබිම එකාකාරී විය. මෙම තිත් ඊට කුඩා වී දුහුවිලි අංශු බවට පත්වී එතන එතනම විනාශ විය. ශරීරයේද සියුම්ම දැනුණු අතර ඒ තුල යමක් භ්‍රමණය වනු දැනින්. මේ අත්දැකීම ලැබමින් සිටියේදී අවශ්‍යතාවයකට නැගිට ගොස් යලිත් පැමිණ හිඳගෙන දෙනෙත් පියා ගතිමි. පෙර පැවති සමාධියේ කිසිදු වෙනසක් නොවිය. නින්දට යනතුරුම එම සමාධිමත් බව පැවතිනි. පැයක සක්මනින් පසු පරයන්කයට ගියෙමි. සිත ගැඹුරු තලයකට පිවිසිනි. හුස්ම, කය පිළිබඳ දැනීම්, සිතුවිලි හෝ ශබ්ද පිළිබඳ අවධානය කිසිවක් නොවිය. අභ්‍යන්තර බාහිර සීමාවක් නොවිය. එකම ශූන්‍යතාවයක් දැනිනි. දැනුනේ එකම දේ අන්ධකාරයක් තුල සතිමත් බව පවනි. ශරීරයේ ඍජුව පවත්වා ගැනීම ස්වයංක්‍රීයව සිදුවිය. කිසිදු මැදිහත් වීමක්, චේතනා පහළ කිරීමක් නොවිය. සතිමත් බව පමණක්ම එකම දැනීම විය. සියලු සංස්කාර නිරුද්ධ වූ පසු පවතින ප්‍රകൃතිය මේ බව අවබෝධ විය. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මම මේකේ තුම් පොලක සඳහන් කරනවා දැකපු නැති දේවල්. ශරීරය දැනුන්නේ ආනපාන දැනුන්නේ හිතවිලි නෑ සද්ද නෑ කියලා ඔය එකක්වත් වාක්‍යයට දාන්න ඕනේ තියෙන දේ පිය කියන් නැති දේ වැටහෙනවා නමුත් ඒක වාර්තාව දික් කරන්න වර කරන්න අවශ්‍ය නෑ නොදැක්ක දේ නැති දේ බැරි දේ ලියන්න එපා ඊළ වැඩක් නෑ ඇති හැකි දේ විතරයි විපස්සනා කියන්නේ අනිතරී ඒක තීරෙනවා අනිකට කියන්නේ අභව ප්‍රඥප්ති වශයෙන් තේරෙනවා. නමුත් සාත්තාට ලියන්න ඕනේ නැහැ. ඉතින් මේක දිගටම කරගෙන යන්න පුළුවන්කම පෙළඹීම, එළඹීම, එළඹ වාසය කිරීම තියෙනවනම් කිසිම දුකක් හිතට එන්නේ නැහැ. මම ඒක සාහතිකයක් දෙනවා. ඔය <coughs> මොනවාක්වත් නැත්තත් තමයි මගේ ප්‍රකෘති කියලා ගත්තොත් ඕනේ දුකක් ඊළඟන ගන්න දුකක්. ඒක නොගෙන හිටියා කියලා කාටවත් දොස් කියන්න බෑ. ඒක තමයි ඥාණි කියන්නේ. ඒ නිසා ඒක தත්වෙට යනකම් ඕක ඔය යන තාලෙටම අනුග්‍රහ කරලා ඉදිරියට ගෙන යන්න නැතිව ගැන ලියන්නත් එපා හිතන්නත් එපා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. මූල කර්මස්ථානයේට සිත යොදා පාදවල චලනයන්ට හා ස්පර්ශයන්ට සිත යොමු කරමින් ගමන් කරයි. එසේ ටික වේලාවක් සක්මන් කළ විට ඉබේටම වරහන් ඇතුළේ ඇට සැකිල්ලක් මෙන් ගමන් කරයි. සිතුවිලි තවමත් මද වශයෙන් පැමිණි. ඒ වාද ක්‍රමයෙන් නැතිවේ. ආනාපාන සති භාවනාව. මූල කර්මස්ථානයේට සිත යොදා මද වේලාවක් සිටින විට ආනාපාන සති භාවනාවට සිත යොමු වෙයි. මද වේලාවකින් හුස්ම රැල්ල කෙටි වී දැනෙන නොදැනෙන තත්වයටපත් වේ. කයේ ඇතිවන කම්පන හා චංචලවලට මෙන්ම ස්පර්ශවලට සිත යොමු කරයි. දැන් දෑත්වල ස්පර්ශයන්ට සිත යොමු කර සිටින විට ටික වේලාවකින් දෑත්වල බරගතිය හා තදගතිය නැති වී සැහැල්ලු වී උකුල මතින් දෑත් ඉස්සී ඇති බවට හැඟේ. මෙසේ බොහෝ වේලාවක් සිටීමට පුළුවන්. මේ අතරතුර කයේ යම්කිසි කම්පනයක් හෝ චංචලයක් ඇති වී ඒ කෙරෙහි සිත යොමු අවස්ථාවකදී දෑත් එසේ ඉස්සී නොමැති බව අවබෝධ විය. මේ මාගේ භාවනාවේ නව අත්දැකීම්ය. ඔබ වහන්සේගේ ධර්ම දේශනා කිරීමෙන් හා යෝගින්ගේ කමඨාන් සුද්ධ කිරීමෙන් ලැබෙන්නා වූ පුණ්‍ය බල මහිමෙන් මේ භවයේදීම උතුම් නිවනම අවබෝධ වේවා. තව ඉස්සරහට මේක කරගෙන ගියොත් හිතට ඕනනම් අත් හයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. නැත්නම් එක අතයි තියෙන්නේ. එනසම් දෙකම නැහැ. ඕන දෙයක් පෙන්වන්න. ඒ තමයි හිත ගිය තැන ආදරජ මාලිගාව සෑදී කියන්නේ. ඒක බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමය. මනසමයි පූර්වංගම ධර්මය. මනසයි ශ්‍රේෂ්ඨය. මේ තියෙනවා කියන ඔක්කොම මනෝමයයි. අනේ එතෙන් ගියාට පස්සේ පේනවා හිත තරබලදරි දෙයන්නාකේ වගේ. එසේ යට ඕනම වෙලක් මවා ගන්න කියලා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා බලාන ඉන්න. එතකොට තේරෙයි මේක හීනයක් විතරයි. මේක නිකන් ප්‍රපංචයක් විතරයි. මේක ලීලාවක් විතරයි. පිටිඟුවක් විතරයි. එචුවොත් දෙකක් තියෙනවා කියලා කනගාටු වෙන්න ඕ අත හයක් තියෙනවා කියලා සතුටු වෙන්න යන්න එපා. කොයි එකත් කරදරයි. දෙකම නැත්තම් ඒ තරමට හොඳයි. හොම්බෙන් යන තරමට හොඳයි. ඒ නිසා මේ තියෙන මනසෙන් කරන දේවල් දැකලා ඕවට හිත කරදර ගන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. මනෝමය தත්ත්වයට යනකම් ගෙනියලා පොඩි වෙලාවක් ඉන්න බලන්න එතන. එතකොට තමයි තේරෙයි මේ හිතට ඕන දෙයක් කරලා පෙන්නන්නේ. ඉතින් ඒක කවදාවත් ජීවිතේ අපි කරලා නැහැ. අපි හිත දෙන ඔක්කොම බාර අරන් කරලා තියෙන්නේ. ඒ තරම්ම තකතිරුයි. ඒ තරම්ම හිත අපේ හතුරෙක් බව, අපේ වෛරක්කාරයෙක් බව අපි දන්නේ නැහැ. අසමජ්ජාති හිත විතර වෛරයක් නැහැ, හතුරෙක් නැහැ නිසා උට නටන්නදලා බලන ඉන්නේ. එතකොට තේරෙනවා කාගේ ලනුවද අපි කන්නේ කියලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි පරියංකයට හිඳගෙන ඉරියව්ව දෙසට සිත යොමු කළ විට ඉරියව්ව දැනේ කය කුහරයක් ලෙස පරිසරයට निराවරණය වූ ලෙස දැනේ මිසී සිටිනා විට ඇතුළත විතර්ක සිතුවිලි නොමැතිව ගොස් පපුවේ හුස්මට සිත යොමු වේ පිම්බීම හැකිලීම නොපෙනී මෙසේ බලා සිටිනා විට වරින් වර විතර්ක පැමිණියත් ඒවා ගණන් නොගෙන සිටින විට පපුවේ වේගය අඩු වේගෙන ගොස් හුස්ම හිර වෙයි. එවිට නාස්පුඩු අතර හුස්ම හිර වී තිබෙන බවත් කය සීතල වීගෙන යනවා මෙන් දැනේ. නමුත් තප්පර කිහිපයක් සිටිනා විට බය නිසා හුස්ම අත්හරිනු ලැබුවෙමි. එවිට බයෙන් හුස්ම වඩා වේගෙන් ගැහෙන්නට ගනී. ඇතැම් අවස්ථාවලදී එසේ හුස්ම අත්හැරිය විට දූවිලි විසිරෙන්නක් මෙන් ඇතුළත පෙනී සමහර වේලාවට පපුවේ ඇතුළත කොටසේ වෙන වෙනම දඟලනවා මෙන් දැනි. මිහිදී සතිය පවතින බවත් වැටහි. සමහර පරයන්කවලදී සිදුවෙන පිම්බීම හැකිලීමට මේ ආකාරයට සිත යොමු වී ඇතුළත කිසිවක් නොමැති තත්යකටපත් වී ගෙන යයි. සමහර අවස්ථාවලදී නළලේ මැද ගිනි වලල්ලක් කර කැවෙන්නක් මෙන් දැනී ගොස් අඩු වී ගොස් නාස්පුඩුවල හුස්ම හිරවිගෙන යයි. සමහර අවස්ථාවල පරයන්කේදී හිඳ කයේ සැහැල්ලු ගතිය දැනී වරහන් ඇතුළේ ඇතුළත කිසිවක් නොමැති වේ. කයේ පිටත සිට කය නොදැනීගෙන එනම් කුඩා රස්නයක් වගේ ඇතුළතට පැමිණෙන බව වැටහි. එවිට කය දැනෙන නොදැනෙන මට්ටමට පැමිණී ඇති බව වැටහි. ස්වාමින් වහන්සේ වරින් වර මෙසේ පරයන්කෙන් පරයන්කයට මෙම தත්වයන් වෙනස් වේ. සමහර අවස්ථාවලදී එකම පරයන්කයේදී මේ වයින් කීපයක් සිදුවේ. එවිට මේ ආකාරයට කරන්න කියලා හිතට විවිධාකාර විතර්ක එන බව වැටහි. කිසිවක් නොමැති වීගෙන යන අවස්ථාවේදී ඇතිවෙන බයත් බලාපොරොත්තු නිසා සිත දුකටපත් වෙන බව වැටහි. අවසාන පරයන්කේදී මුල් එකම දේ බලා සිටිනා විට කය වරින් වර පහතට වැටි වැටි ආලෝකමත් තත්ත්වවලට පත්වෙන බව වැටහි. සක්මන් භාවනාවේදී ඇවිදින දෙස බලා සිටිති. එහිදී විවිධ රටාවන්ට දෙපය යන දෙස බලා සිටී. ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට ඉතින් සටහන් සහ ආකාර මාරු වෙන එකට ලෑස්ති වෙනවා නම් හිත තිරියන් වෙනවා අලුත් වෙනවා. ඇයි මෙවුව වෙන්නේ කිව්වොත් භාවනා ඊතරම නතර වෙලා සටහන් ආකාර මාරු වීමට විරෝධය ප්‍රකාශ වෙනවා. ඒ නිසා මේකටත් වඩා වේගෙන් මේවා සටහන් සහ ආකාර මාරු වීමට සූදානම් යන්න. එතකොට භාවනා විසින් භාවනා විසින් Java කැවිලා ගැම්මෙන්න පටන් අරගනි. ඒකටයි ඔය සූදානම්. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදේ දෙකට පමණ අවදි වී ලනුපැදුර මත සක්මන් කෙළෙමි. සිත හොඳින් පාද චලන ඔස්සේම විය. සිත එකඟ වී ඇති බවත් හොඳින් දැනේ. නමුත් සුළු මොහොතකින් සිතට විවිධ සැලසුම් ගලා ආවේය. ඉදිරියේදී කරන දේවල් ගැන මේ මගහැර නැවත මූල කර්මස්ථානයේට සිත යොමු කෙලිමි. නමුත් නැවත විමසූ විට පෙර පරිදිම සිත එම අරමුණු ඔස්සේම විය. මදක් ඒ දෙස විමසීමෙන් බැලුව විට චලන පාද තුලද හිත පවතින බවක් පාද චලනයේ මදක් අක්‍රීයව එයට උඩින් අර සැලසුම් හොඳින් දීප්තිමත්ම නැගී යයි. එම අරමුණද විමසූ විට ඒවා තුලද සතිය හොඳින් පවතී. 3:45 දක්වා නොකඩවා සක්මන් කළද ඒ එසේම විය. දහවල් සක්මනද සාමාන්‍ය පරිදි. පරියංකේ. හවස 3:25 සිට 6 දක්වා ආස්වාස ප්‍රස්වාසයේ තුල සිත පිහිටුවා පරියංකේ තුල වාඩි විය. ආස්වාසයේ ප්‍රස්වාසයේ පමණක් ප්‍රකට විය. වදින තැන විටින් විට ප්‍රකට විය. එය බිඳි බිඳි යන බවක් දැනිනි. සිත පවතින ආකාරයේ දෙස බලා සිටින්නේ. ආස්වාස ප්‍රස්වාසය නෙදෙනී ගියේය. සිත තුළ දීප්තිමත් බවක් දැනිනි. සිත ප්‍රසන්න විය. වලාකුළු රහිත අහසමින් විය. ආස්වාස ප්‍රස්වාසයේ බැලූ විට විටින් විට ප්‍රකට විය. පසුව එය නිරීක්ෂණය කිරීමට උත්සුක නොවීමි. සිත මනාව සතිමත්ව පවතින නිසා. ඒ දෙසම බලා සිටීමි. ටික වේලාවකදී සිත තුළ සැලසුම් කිරීම මතුවිය. එය තුළද සිත සතිමත් විය. පැහැදිලිව ඒවා සිත තුළ පවතින මනා දීප්තිමත් විය. මේ සමගම චේතනා සූත්‍රයේ ශ්‍රවණයට අවස්ථාව ලැබිනි. ස්වාමින් වහන්සේ මම චේතනා සූත්‍රයේ ශ්‍රවණය කරන ගමන් සිත දේ අනුව විමසීමි. එහි ඇති පරිදි සිතේ නීවරණ පහ වූ ස්වභාවයේද සතිමත් බවද හොඳින් මා සිත තුළද විය. තවද සැලසුම් කිරීමද විවිධ අරමුණුද මා සිත තුළ විය. මේ ආකාරයේ පරයන්කේ හා සක්මන දෙකේම ප්‍රකට නිසාත් ඒ මම තහවුරු කරගතිමි. ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවේ සිට ඉදිරියට යාමට උපදෙස් පතමි. සංකාර උපේක්ෂා ඥානය ලබා ගැනීම මෙවැනි කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උතුම් නිර්මාණය වහ වහ අවබෝධ වේවා. ඊයර මුල් කොටසේ තියෙන විදිහට සක්මන් කරනකොට විවිධ ආකාර හිතවිලි ආවට අර මම කලින් කිව්වාගේ මම ඇවිදිමින් ඉන්නේ කියලා දන්නවනම් මූල කර්මස්ථානයේටම වමඩ දකුණට හිත නොගත්ත ප්‍රශ්නයක් නෑ. මේ මේ ඇවිදගෙන මම ඇවිදින්මින් ඉන්නේ. හිතගෙන ඉඳගෙන නෙවෙයි. අන්න ඒ විදිහට මේ බොහොම සරල වැඩක් ඔලුවට දෙන්න ඕනේ. ඒකවල පේනවා සතිය තියාගන්න ලේසි. සංඛාර උපේක්ඛා කියලා කියන්නේ සංස්කාර කරන්න එපා. ඔය තියෙන එකම තමයි වෙන මොනවා කරන්න ගියත් සංස්කාර උපේක්ඛා හම්බ වෙන්නේ නැහැ. මොනවා දඟලන්න ගියත් ඒව කැළඹෙනවා. වතුර කැළඹෙනවා. සංඛාර උපේක්ඛා ඥානෙ ලබන්න හදන ප්‍රාර්ථනයේම සංඛාර උපේක්ඛා නැති කරන සුළුයි. ඉතින් ඒ නිසා වැඩේ කරන්න ප්‍රතිඵල අපේක්ෂා නොකරන දවස එනකොට සංඛාර උපේක්ඛාවයි ඔය ඉන්ඩෝන ටිකේ එයි. එහෙම මිසක්කා පිටිපස්සේ අඹාගෙන යන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ භාවනා ලෝකේන ප්‍රතිඵල ලැබෙන්නේ ලැබෙන ලිව බොහොම සුළු ප්‍රතිඵල විතරයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට නවකයෙක්මි. මට පූර්වක්‍ෘතිය ගැන වැටහීමක් නැත. තුරුණුවන් ගුණ කියා කමා කරගෙන භාවනාව පටන් ගතිමි. දැන් හුස්මට හිත තියාගෙන සෑහෙන වේලාවක් ඉන්න පුළුවන්. සැරින් සැරේ සිතුවිලි ඇවිත් නැති වී යයි. සිතුවිලි තරම් බාධාවක් නැත. ඊයේ පැය දෙකක් එක දිගට හුස්මට හිත තියාගෙන සිටියෙමි. දෙතුන් වතාවක් සිතුවිලි ආවා. ඒත් වෙනදා මෙන් දිගට පැවතුනේ නැහැ. සක්මන් භාවනාවේදීද හුස්මට හිත තියාගෙන පාද මාරු කරමි. මුලදී වම දකුණු වශයෙන් සක්මන් කෙලිමි. දැන් හුස්මට හිත තියාගෙන සක්මන් කළ හැක. මිහි වරදක් ඇතත් පහදා දෙන්න. පූර්වක්‍ෘතිය ගැන පහදා දෙන මෙන් කරුණා මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන්ම ලැබේවා. ඔච්චර දුරට යන්න පුළුවන් නම් පූර්ව කෘත්‍යයක් නැතුව දැන් ඉතින් උගන හොය කලබල වෙන්න ඕනේ නැහැ. කොහොමඩක්වත් මේ ඉස්සන්වනේ කවදාකවත් ඕ උගන්නන වචන නෙවෙයි. ඒ නිසා පිටින් ඕ අණ ගහන ආපු කට්ටිය නිවන් දැක්කත් අර පූර්ව කෘත්‍ය නැති නිසා ඒ නිවන බාල වර්ගයක් කියලා හිතනවා. මේ තීල තියෙන උපදේශ ටික කරනවා නම් ඒ කටයුතු ටික සිද්ධ වෙනවා නම් එච්චරයි. ඒ නිසා පූර්ව කෘත්‍යයක් ඕනෙම නම් අපි වෙනම වැඩමුළුවක් සංවිධානය කරමු පූර්ව කෘත්‍යයක් විතරක්. ඒව අවශ්‍ය නැති නිසා යෝක දීලා තියෙනවා. බත් කනකොට අත හොදන එක තමයි පූර්ව කෘත්‍යය කියන්නේ. සක්මනට ඉස්සෙල්ල පරියන්ගිට ඉස්සෙල්ලා සක්මන් කරන එක තමයි පූර්ව කෘත්‍යය කියන්නේ. වෙන මොකක්වත්ම නැහැ කවුරුහට වෙන දන්නවනම් ඒගොල්ලේ පූර්ව කෘත්‍ය කියන වචනේ දන්නේ නැතුව කරන්නේ. ඒ නිසා ওই විදිහට යන්. ওই අනවශ්‍ය බරපතල වචන, දත නැමෙන දේවල් ඕනේ නැහැ. ওই වැඩේ යනවා. ඕම යන්න අරින්න. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. කාය සංස්කාර, වචී සංස්කාර අඩු වී ගොස් මනෝ සංස්කාර වෙත සිත යොමු වන ආකාරය දුටිමි. එහිදී ඇතිවන වේදනා සංඥා කෙරෙහි උපේක්ෂාවෙන් බලා සිටින්. සක්මන් භාවනාව. කිසිඳු වෙහෙසකින් තොරව පැයකට ආසන්න වේලාවක් සක්මනේ යෙදිය හැක. සමහර අවස්ථාවලදී හුදකලා බවක් හැඟේ. මේ වේලාවේදී වීරයගෙන නැවත සක්මනේ යෙදෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඒ කියන්නේ පැය ගාණක් වෙහෙතකින්තරෝ සක්මන් කරන්නේ දැන් බල්ලන්ට හැතැම්ම නැහැ කියලා කියන්නේ. ඔය බල්ලෝ ඇවිදින්න ගත්තාම උන්ට ගාණක් නැහැ. ඔය ඇවිදින. ඒ වගේ දැන් සක්මන් කරන්න ගත්තාම ඒ වෙහෙතක් නැහැ. මේ ඇවිදින්න ගත්තොත් තමයි වෙහෙස තියෙන්නේ. උඹේ වෙන්න අරපුවා කිසිම වෙහෙතක් නැහැ. ඒකට කියනවා අනායාසය කියලා. ඒ ආයාසය හරහා තමයි අනායාසයට යන්නේ. ආයාසයෙන් අනායාසයට යෑමට තමයි ඥානය කියලා කියන්නේ. ඒක පුරුදු වෙන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන සුවසේ සිටගෙන ඉන්නවා යනුවෙන් සතිමත් වීමේදීම හුස්ම සංසිඳීම සිදු වෙලා සතිය පිහිටන්නේ දකුණු හා වම් යටිපතුල් තුලයි. මෙනෙහි කිරීමක් නොමෙත බලා සිටීමක් පමණි. පරියංක භාවනාව. මම මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාව තුල නාසය අග දෙස බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන සුවසේ වාඩි වී සිටිනවා යනුවෙන් සතිමත් වීමේදීම හුස්ම සංසිඳිලා මිනිහි කිරීමක් නොමැතිව බලා සිටීමක් පමණි. පරයන්කය තුල සතිය වැඩිීමේදී සිදුවන හුස්ම සංසිඳීම තුලද වෙනදා අත් නොදකින දෙයක් අත්විඳිමි. වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි නමුත් හැකි ලෙස මෙසේ පවසමි. සංසිඳීමද තව තවත් සංසිඳමින් පවතී. ගත කරනු ලබන ජීවිතය තුලදීද මේ නොනවත්වාම සිදු වෙමින් පවතී. මේ தත්ත්වය තුලද ශබ්ද වේදනා සිතුවිලි ඇවිත් නැති වී යයි. රාග, දේශ, සිතුවිලි අඩු වී ඇති අතර මෝහයද හඳුනා ගතිමි. විතේක කම්මැලි බව, නීරස බව, පාළුව දැනෙන අතර ඒ සතිමත් වීම තුළ ඇති වූ තත්ත්වයක් ලෙස හඳුනාගෙන එම හුදකලාව තුළද සතිමත් වෙමි. එදිනෙදා ජීවිතේ එදිනෙදා කරනු ලබන සියලුම කටයුතු සතියෙන්ම සිදුවේ. දවස අවසානයේදී නිින්දට යන විටදීද සතිය හුස්ම සංසිඳීම තුල පවතී. නැවත උදායසන අවදි වීමේදී හා සෑම මොහොතකදීම සිටින්නේ හුස්ම සංසිඳීම තුලමයි. ශාන්ත බව හා සැනසීමත් විඳිමි. මේ වර්තමාන මොහොත තුල එළඹී සිටි සිහියයි. ස්වාමින් වහන්සේ මා විසින් කලකට පෙර අසනු ලැබූ කමඨාන් ප්‍රශ්නයකදී ඔබ වහන්සේ විසින් දෙනු ලැබූ පිළිතුර මේ මොහොත තුලදී මට මතකයට නැගී එනම් තමා තමාම ගුරුවරයා කොටගෙන ඉදිරියට යන ලෙසයි මම ගුරුවරයා ලෙස හඳුනාගත්තේ සතියයි. සතිය මට පෙනුනේ බුදුරජාණන් වහන්සේ ලෙසයි. එදා මම සතිය මෙන්ම අසතියද හඳුනාගතමි. අසතිය තුලදී නොසැලී සිටියෙමි. මේ මොහොත තුලද එසේමය. ප්‍රශ්නයක් නැති නමුත් මේ බව පවසා සිටිමි. මම දැන් මෙතන බව දනිමි. වෙන කිසිවක් නොදනිමි. නොදන්නා බවද දනිමි. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. කොහෙවත් යන්න බෑ ඔතන වෙන්න. ඉස්සරහට යන්න ගියවා මම දැන් මෙතන නැති වෙනවා. නිසා මෙතන ඉන්න එකයි තියෙන්නේ. මම දැන් මෙතන කියන එකමයි නිවන. උන් එහාට මොකක්වත්ම නැහැ. ඔය කොච්චර පොත් පාඩම් කරත් කොච්චර වහන කර මොකක්වත් හම්බෙන්නේ. ඒ නිසා මේමයි නිවන, මේ තුලමයි සැනසීම කියලා දන්නවනම් දැන් සැනසিলা. දැන් සැනසিলা නැත්තම් කවදාවත් සැනසෙන්නේ නැහැ. වෙන කොහෙවත් සැනසෙන්නේ නැහැ. වෙන කවුරුවත් සැනසෙන්නේ නැහැ. උඹ නෙවෙයි නම් කවුද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ දැන් නෙවෙයි නම් කවද්ද යකෝ කියලා කියනවා. තව ඉස්සරහක් මොනවද ආයේ? මම දැන් මෙතන. ගෞරවනීය සාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සක්මන් භාවනාව. ලනුපැදුරේ තරම් වැල්ලේ සක්මන් භාවනා කිරීම වේදනා සහගත නොවේ. නමුත් ටික වේලාවක් සක්මනේදී යෙදෙන විට පාදයටම පමණක් සිත යොමු වන විට එය නිදහසේ ගමන් කරන විටමින් දැනේ. ගොරෝසු සහ සිනිඳු බව පමණක් වෙනස්ව වැටහේ. සක්මනෙහි යෙදීමේදී පරියංගෙහි යෙදීමට උනන්දුවක් ඇති කරවයි. පරියංක භාවනාව. පළමුවෙන්ම මම නිසංසලව විවේකීව සිත දිහා බලා සිටීමි. ගත සිත දෙකම නිවි සැනසී ඇත. ටික වේලාවකදී මට දැర్శණේ වූයේ රංගපෑමෙහි යෙදෙන සත්ව රූපයන්ය. මා වටා රංග දැක්වීම කලත් මා තුල මනාපයක් හෝ අමනාපයක් ඇති නොවිය. තවත් බලා සිටීමි ක්‍රමයෙන් රඟපෑම මැකී ගියේය. ඒ සමගම ස්ත්‍රී හෝ පුරුෂයයි හඳුනාගත නොහැකි මිනිස් රූපයක් දිස්විය. ඒ දෙසද බලා සිටියේ මා තුල කිසිම වෙනසක් නොමැතිවයි. ක්‍රමක්‍රමයෙන් එම රූපය හිසේ සිට පහළට වෙනස් වන ආකාරයක් දුතිමි. හිස මුහුණ බැලිය නොහැකි තරම් රෝගී තුවාල වලින් පිරුණි. ඒවා ක්‍රමයෙන් මහා විශාල වලවල් සැරව සහිත තුවාල බවට පත්විය. එම ස්වરૂපය ශරීරේ පහළටම ගමන් කරන සියක් පෙනිනි. මුළු කයම මහා ජරාවලක් බඳුය. දිලා යන කයක් කැඩි කැඩි බිනි බිනි යන ලෙස මිම කයද කෑලි හැලමින් විය. තවත් බලා සිටින විට බියක් හෝ පිළිකුලක් නොදෙනුනි. නමුත් කයෙහි සැටි මෙහෙම නේද? මටද එය වෙනසක් නොවන බව සිතුනි. වහවහ මේ සංසාර ගමන නැවතීමට වීර කළ යුතු බව සිත කියයි. ස්වාමින් වහන්සේ gederදී භාවනා කරන විටද යම් යම් රූප දර්ශනය වීම සිදුවේ. එය විඥානයාගේ මෙවීමක්ද සිතට කරදරයකි. එය අනවශ්‍ය දැකීමක් බව සිතේ. ඒ ගැන උපදේශ කාරුණිකව අපේක්ෂා කරමි. ත්වන් සරණයි. පෙනුනත් දැකුණත් දැක්කත් ඒ සියල්ලම දුකමයි. ඒචේක මවාගෙන බලනවා නම් දුක වවාගෙන කනවයි කියලා කියනවා. මවාගෙන නැතුව පේනවා නම් ඉතින් පරණ කරපු අකුසල කර්මයක් කියලා හිතාගන්න. ඒ නිසා පෙනුනත් දැක්කත් දෙකේම තියෙන දුක. ඇහුනත් ඇහුවත් දෙකේම තියෙන දුක. ඒවා නතර වෙන තැනට යන්න නම් මේ දුක පතන්න එපා. දුක කාටවත් දෙන්න එපා. නතර වෙන්න අරින්න. එතකොට ওই පාර දිගේ යනකොට බොහොම ඉක්මනට ඒකේ විරාමයක්, තානායමක් දැක් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය හිමිපාණන් වහන්සේ. සක්මන් භාවනාව වර්ෂාව පැවති බැවින් සක්මන් භාවනාව ලනුපැදුරේ හා ටයිල් පොළොව යොදා ගතිමි. පාදයේ එසවීම සඳහා යම්කිසි බලයක් යෙදිය යුතු අතර ඉදිරියට ගෙන මහා බිම තැබීම සඳහා යොදන බලය අඩිය. එස වූ පාදයේ බිම තැබීමේදී රළු ගොරෝසු වශයෙන් ටයිල් පොළවේදී සීත මුදු ගතියක්ද දැනිනි. පාදයේ ඔසවත්ම එසවීමේ ක්‍රියාව නිරුද්ධ වන අතර ඉදිරියට ගෙන යන ක්‍රියාව පාදයේ බිම තැබීමෙන් අවසන් වේ. සක්මනෙහි සමුදය නිරෝධය දැකීමේදී එසවීම සමුදය ලෙසත් ආරම්භේ ආරම්භයේ බවත් ඉදිරියට ගෙන යාම මද බවයි නැවීම Nirodhe බවත් දක්නට ලැබිනි. මෙලෙසට මෙම ක්‍රියාවන් දැනගන්නා සිද්ද ඇතිවීමද නිරුද්ධ වීමද දැක ගන්නට ලැබින. පාදයේ එසවීම එසවීම මිස එය මගේ යයි හා ගත නොහැකි දෙයක් නැමැති බවත් ඉදිරියට යාම බිම තැබීම යන ක්‍රියාවෝද මමය මගේ යයි කිව හැකි දෙයක් නොමැති ඒ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ක්‍රියාවන් සමූහයක් බව පෙනින. එබැවින් ඒ අවස්ථාවන්ද දැනෙන සිතුවිලිද එලෙසින්ම පටිච්ච සමුප්පන්නව ඇති වී නැතිවන බව දැනින පරියංක භාවනාව. පරියංක භාවනාව සඳහා වාඩි වී ආස්වාස ප්‍රස්වාසයන්හි සමුදය නිරෝධය නිරීක්ෂණය කෙරින නාස්පුඩු වලින් ඇතුළු වන ආස්වාසයේ උදර ප්‍රදේශයට සමීප වීමත් සමගම සමුදය එහි පිම්බීම ඇතිවෙන බවත් එය Nirodhe ලෙසද නැවත උදරයේ හැකිලෙන විට ප්‍රස්වාසයේ ආරම්භය ඇති වී වරහන් ඇතුළේ සමුදය නාස්පුඩු වලින් පිටවීම Nirodhe ලෙසත් නිරීක්ෂණය විය මෙලෙස කරගෙන යාමේදී ක්‍රමයෙන් ආස්වාසයේද ප්‍රස්වාසයේද සියුම් වී නොදෙනී ගියෝය ඉන්පසු උදරයේ සියුම් වශයෙන් තිබූ පිම්බීම හා හැකිලීමද සියුම් වී නොදෙනී ගියේය නිසල වූ මුළු මාර්ගයේ අරමුණු කරන විට පාදයන්ගේ වේදනාවන් රත් වීම හිරිවැටීම් තිබුණද ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා ඒ බව දැනගනිමින් මුළු කයම අරමුණු කෙලෙමි මේ අවස්ථාවේ මාහට සතිය වැඩිම පිළිබඳ අත්‍යන්තයටද අවබෝධයක් ලබා දීම ඊටා වටිනා දෙයක් යයි සිටිනි මේ බව දැනගන්නා විට එය මානසිකාරය තුලින් ඉවත්ව ගියේය ඇතිවන අවස්ථාවන්ට සාපේක්ෂව මුහුණ දීමට ඔබ වහන්සේ විසින් දේශනා කළ සූත්‍රයේ විස්තර කර තිබු නිසා නොවේ නම් මෙනෙහි කිරීම දිගටම කරගෙන යාමට ඉඩ තිබින චේතනා සූත්‍රය ගුරුතන්හි සලකමින් ඉදිරියේදී සතිමත් වීමට අදිටන් කරගතිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි දැන් මේකේ අර සමුදය නිරෝධය කියන වචන තව පිරිසිදු වෙයි ඉස්සරහට යනකොට යන මට්ටමට ඔය හොඳයි. ඉස්සරහට යනකොට ඔගේ අර්ථ තව තවත් ගොඩාක් වෙනස් වෙලා තේරෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙටියෙන් ලියමි. ආනාපානයේදී හුස්ම කොමුදිත වීමෙන් පසුව ඔබ වහන්සේ දුන් උදාහරණයට අනුව බබා නිදියන තෙක් සිට සෙමින් අත ගන්නාසේ මම විතක්ක ਵਿਚාර දෙක සෙමින් අත්හළෙමි. අනතුරුව ප්‍රීතිය කායික සැපය ඇති පළවෙනි ධානයේ විනාඩි 20ක් පමණ අත්විඳෙමි. ප්‍රීතිය සැපය සෙමින් දිවි යද්දී දෙවැනි ධානය අදිස්ථාන කෙලෙමි. කායික සුවය පමණක් ඇති තැනකට පැමිණියෙමි. බ්‍රහ්ම ආස්වාදයේ ඇති තුන්වන ධානයට යන්නේ කොහොමද? පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ නම් නම් නම් අවශ්‍ය නැහැ. ඔය දාලා තියෙනවත් එච්චරම පිරිසිදු නැහැ. ওই විදිහටම බබාට තව ටිකක් නිදා ගන්න අරින්න අවුස්සන්න එපා. එතකොට ඔක ඇරෙනවා. ඔය බුදිය ගන්න බබාට බුදිය ගන්න අරින්න ඔය අර ධාන මේ ධාන දාන්න එපා. ළමගේ නාය ඇතුලේ කැරකෙනවා. එතකොට නිින්දයක් නැතුව යනවා. ඕම අනේකයි තියෙන්නේ. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කේ හිඳ ආනාපානී මෙනෙහි කරමි. බ්‍රහස්පතින්දා දින මා ඉදිරිපත් කළ වார்த்தාවට ඔබ වහන්සේගෙන් ලද ප්‍රශංසනීය වූ දිරි ගැන්වීම මාහට ඉමහත් ප්‍රීතියක් හා ශක්තියක් විය. ඒට මාගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරමි. ආනාපානයේ සිටින විට ඇස් මට්ටමින් නලලින් කළු පැහැතිහා විටක තැඹිලි පැහැති ධාරාවක් ඉදිරියට ගලා යන බව පෙර දින ලිපියෙහි සඳහන් කෙලින්. සෑම විටකම පරයන්කේදී බොහෝ වේලාවක් මේ අත්විඳිමි. යලි යලිත් ආනාපානයට සිටගෙන ආවද මෙම අරමුණ කෙරෙහි নিরතුරුව සිත යොමු වේ. මෙම අවස්ථාවේදී මාගේ දැස් මදක් විවර වෙයි. ඇස් පිහාට ඉතා වේගෙන් ගැහිමින් හිමින් විවර වෙයි. ඇස් පිහාට ඉතා බර ගතියකින් යුතුය වෙයි. වෙනත් අරමුණු හා සිතුවිලි ආවද හැඳිනගත් වහාම ආනාපානයට එන අතර විතක හුස්ම එන යන බව දැනේ. විතක නොදෙනි. දැන් මේ මාහට සාමාන්‍ය තත්ත්වයකි. භාවනාව නිම කරන විට මම ආනාපානයෙන් මිදෙමි යන්න සිත මද වේලාවක් ඉඳ සෙමින් ඇස් අරිමි. ඉරියව්ව වෙනස් කරමි. ඒත් දැස්වල තදබල වූ බරගතිය හා මත් වී ඇතිවක් මෙවැනි ගතිය නිසා નિરાයාසයෙන් දැස් පියවේ. નિરાයාසයෙන් ආනාපානයට සිත යයි. බලෙන් නොනවත්වමි. යලින්දු පැය භාගයක් පමණ එසේ හිඳ සෙමින් භාවනාව නතර කරමි. ආනාපානයේදී මේ සාමාන්‍ය තත්ත්වයක් දැයි මාහට කරුණාවෙන් පහදා දෙනු මැනවි. තවද ආනාපානයේ මුල මැදාග හඳුනා ගන්නට ඊයේ ප්‍රථම වරට උත්සාහ කළ අතර හුස්ම වාර 3ක් 4ක් ගත වෙන විට S2 ඉදිරි පිට පෙනේ පුම්බාගෙන මා දෙස බලා සිටිනා නාගයින් පස් දෙනෙකු එක පෙළට සිටින අයුරු දුටිමි එෂණින්ම පංචනීවරණ යන වචනය සිහියට ආවේ નિરાයාසේනි ආනාපානයට සිත දුන් අතර මුහුණේ හා නළලේ කුහුඹුවක යන්නාක් මෙන් දැනි තදබල හිරි ගතියක් විය. ඒ පරයන්කෙන් නැගිටින තෙත් පැවතින්. ආනාපානයේ මුලැමැදාග මෙනෙහි කරන විට ආස්වාසෙහි නිමාව සමග නහයේ ඉහළ පෙදෙසේ හා නළල මැද සියුම් සිසිලසක් සමග මද හිරි වැටීමක් දැනේ. සෑම ආස්වාසයකදීම එසේ වේ. ආස්වාසයේ නිමාව හා ප්‍රස්වාස ආරම්භය අතර විරාමයක් වේ. ප්‍රාශ්වාසයේ නිමාව හා ආශ්වාසයේ මුල අතරද විරාමයක් වෙයි. දෙවැනි අවස්ථාව යලි යලි සතියටගෙන බැලුව විට ප්‍රාශ්වාසයේ නිමාව සමග ඇතිවන විරාමය ඊතා මනවින් පැහැදිලිය. හුස්ම වාර පහක් හයක් පමණ කෙරෙහි සතිය තබා තිබියදී වෙනත් අරමුණකට සිත යයි. එසේම ආස්වාදේ වාස්වාසේදී වම්පස නාස්පුඩුවද ප්‍රස්වාසයේදී දකුණු නාස්පුඩුවද කෙරෙහි අවධානය යොමු වේ. තවදුරටත් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. මේ වැඩ පිළිවෙල බාධා කරන්න තු යන එකයි තියෙන්නේ අතරමැදි අහලා තියෙන ප්‍රශ්න. අතරමැදි ලැබෙන උත්තර එකක්වත් වැඩක් නෑ. එක දිගට ඔය අල්ලගත්ත ඇසුර සමීප භාවයේ දිගට පවත්තන්න යන්න. එතකොට සතිය විසින් ඔක්කොම ගන්නලා දෙයි. මොනවාක්වත් ප්‍රශ්න අහලා ලැබිලා උත්තර ලැබිලා හදන්න දෙයක් නැහැ. ඔය යන විදිහට අරමුණත් එක්ක සමීප ඇසුර බොහෝ වේලාවක් පවත්වන්න කුමක් කළ යුතුද? අන්න ඒ දේ කරන්න කියලා කියන්නේ. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේසු චේතනා සූත්‍රයේ චේතනා ප්‍රකල්පන ප්‍රකල්පන අනුශේ කෙලෙස් භාවනාදී ඇති කරගන්න එපා කියා ඔබ වහන්සේ දේශනා කළසේක. එහි අනුශේ කෙලෙස් හඳුනාගන්නේ කෙසේද යන්න පහදා දෙනමින් කාලිනිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්බවදීම අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි. මම නෙවෙයි කිව්වේ ඔක පොතේ තියෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා මගේ එකට හේතු කරන්න යන්න එපා. කෙසේ නමුත් අනුසය කියන්නේ මේ භාවනාදී ඇති වෙන මනාපමනාප දෙක. මේක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියන ඇති වෙන හැම වෙලාවකම ඔය බුදියාගෙන ණය නැගිටිනවා. නිසා වෙන දේ වෙන්න අරින්න විනිශ්චය කරන්න එපා. අර්ථකථන දෙන්න යන්න එපා විස්තර ප්‍රකාශ කරන්න යන්න එපා වෙන දේ බලන් ඉන්නවනම් ආශයනුසයට ඉඩ හුඟක් අඩුයි ඒව ගැන විනිශ්චය කරන අර්ථකථන දෙන්න හැම වෙලාවෙම දැන හෝ නොදැන අනුසය වලට පෝර වැටෙනවා ඒ නිසා භාවනා කරන්ඩ ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මුල සිටම මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය පුහුණු උනේමි පරයන්කේදී විතක ආනාපානයේ දැනෙන අතර විතකය නොදැනේ. වෙනත් අරමුණු දහමු වන අතර සමහර වේලාවට පපුව හා උදරයේ පිම්බීම හැකිලීමද අරමුණු වේ. සෑම අරමුණක්ම හඳුනාගත් පසු යලි ආනාපානයට සිද්දෙන්නෙමි. අනිකුත් අරමුණු අත්හැරියද මා පිම්බීම හැකිලීම අත් නොහැර එයට සිත පවත්වා තැබීම සුදුසුද? එය කිසිම විටක අත්දකින්නට උත්සාහ නොකෙලෙමි. අනුකම්පාවෙන් පහදා දෙන මැනවි. මා සාමාන්‍ය ජීවිතයේදීද විවේකයන් ලද සෑම මොහොතකම සුළුෙන් හෝ නිහඬියාවක ඉන්න විට එක්වරට මාගේ සිත දිව යන්නේ උදරය හා පපුවේ පිම්බීම හා හැකිලිම වෙතටයි. මෙවැනි පසුබිමක් තිබුණද මම භාවනාව සඳහා ආනාපානේ තෝරා පුහුණු වන්නෙමි. පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය දෙකටම එක නම දාන්න දාන්න ඕන නම් ඕකට වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ. ඒ දෙවිදිහකට ප්‍රසිද්ධ වෙනවා අපිම්බි මෑකිලින් වශයෙන් තා ආනාපාන වශයෙන්. ඒ දෙක පටලවා ගන්න යන්න එපා. දෙකම තියෙන එක හොඳයි. නැත්නම් එකක් තිබුණත් වැඩියට ඇති. ඒ දෙකම එකම ක්‍රියාවලියක දෙපැත්තක බැලිල්ලක්. ඒ නිසා ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න යන්න එපා. ඒ නිසා මේ වායෝ පොට්ටබ්බ ධාතු නිසා ඇති වෙන මේ චලන පිම්බීම හැකිලිම් සහ පිරිමැදීම් මොකක් ආවත් ඔක්කොටම සාදර වෙලා ඉදිරියට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම සිත යටිපතුලට නැඹුරු කොට වැලි මළුවේ සක්මන පටන්ගෙන විනාඩි 10ක් පමණ සක්මන් කරන විට වැලි මළුව වරහන් ඇතුළේ වැස්සට කලින් මඩ සහ ලිස්සන බවක් පෙනේ. පාද යටිපතුල් තෙත බවක් හා ඇලී යන බව දැනේ. සක්මනේදී සිතවිලි පැමිණියත් ඒ අවබෝධයෙන් අතහරිමි. නැවත සක්මනට යොමු වේ. තව දුරටත් පාදවල සහ අත්වල වේදනා දැනෙන අතර ලනුපැදුරේ සක්මන් කරන විට පාදයේ ඇඟිලි යට පැත්තට නැමේ. නමුත් එය නොසිතා සක්මන දිගටම කරගෙන යයි. ලනුපැදුරේ සක්මන දිගටම කරගෙන යන විට වේදනාවෙන් වේදනාවෙන් තොරව පාදයේ යටිපතුලේ දිගටම නොදැනී ඇදීගෙන යයි. ගරු ස්වාමින් වහන්සේ මට මේ සඳහා උපදෙස් පතමි. පරියංකේ මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හා හැකිලීමයි. ඒ දෙස බලා සිටීමේදී පිම්බෙන හැකිලෙන ටික වේලාවක් බලා සිටීමේදී එය නොපෙනී යයි. ඒ විට මට කලකිරීමක් සිදුවේ. එය තව දුරටත් කරගෙන යාමට උපදෙස් පතමි. ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේම ලැබේවා. පයේ දැනෙන මොන දේ දැමුණත් සතිය තියෙන නිසායි කයේ දැනෙන කොයි දේත් සතිය ලකුණක්. ඒක නිසා ඒක දිගට ඇදීගෙන යනවා දකුණත් ඇඟිලි පෑගෙනවා දකුණත් ඔක්කොම සතියෙන් නිසා ලැබෙන ආනිසංශයක් කියලා ගන්නවා මිසක ප්‍රශ්නක් විදිහට ගන්න එපා. ඒ වගේම පිම්බීම ඇකිලිම තැම්පත් වෙනකොට ඇති වෙන මේ බය වෙන ගතිය තමයි කෙලස් කියන්නේ. ඒ නිසා කෙලස් නැති වෙනකොට පුදුමාකාර බයක් ඇති වෙනවා කොහෙන් හරි කෙලස් ටිකක් හොයන්න. කක්කපැකට් එකක්. ඒ නිසා ඒක දිහා හුදුවට බලනින්න කෙලස් තියෙනකොට මොකක් ප්‍රශ්න නැහැ. කෙලස් නැති වෙනකොට පුදුම බයක්. පුදුම අචරණ ගතියක් අපිට දැනෙනවා. ඉතින් ඒක දැක්කනම් තේරෙයි කවුරුවක්වත් නැහැ අපි දුක අපිට දුක දෙන එකෙක් අපි දුකට ඒ තරම්ම කැමති. නැති වෙනකොට කොච්චර බයද කියලා තේරෙනවා. ඒක විශාල දර්ශනයක් තියෙන එතන පුදුම গুপ্ত භාවයක් තියෙන. කෙලස් තියෙනකොට කිසිම බයක් නැහැ. කෙලස් නැති වෙනකොට ඉන්නේ බය දැක්කනම් ඒක හරියට අඳුරගත්තා නම් ගමන හරි පහසු. ඒ නිසා අනිත් දවසේකට ලෑස්තිලා යන්න. පෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්කයට වාඩි වී හුස්ම කීපයක් බැලීමේදී සියුම් වී නොපෙනී යයි. ආශ්වාසයේ මුල මැදාග බැලුවෙමි. මුල හා අග ඊටාම අඳුරු ප්‍රපාතයක්සේ පෙනුනි. මැද කොටස තරමක් සුදු පැහැති මුදුන නැති කුංචි කඳු ගැටයකි. ප්‍රශ්වාසයේ මුල හා මැද බැලුවෙමි. එහිද මුල කළු පැහැති ප්‍රපාතයකි. මැද කැඩි කැඩි යන තරමට සුදු කඳු ගැටයකි. අග කොටස තද අඳුර නිසා පැහැදිලි නොවිය. තද අඳුරක් මිස කිසිවක් නොපෙනේ. එහෙත් මූල කමතහනට සිත යොදා බලා සිටීමි. කොන්දේ හා පපුවේ දැඩි වේදනා ඇතිවිය. උගුරකට වියලී ගියේය. ඈනුම් යන්නට විය. එක පරයන්කේදී ඈනුම් 14ක් වියේය. ඇස් දෙකින් කඳුළු ගලන්නට විය. එහෙත් වේදනා හා ඈනුම් වල ඈනුම් වලට වෛර නොකර සසරේ හැටි කියා බලා සිටීමි. ඈනුම් 10ක් පමණ ගිය පසු පරයන්කය අවසානයේ පරයන්කෙන් පරයන්කේදී අවසානයට විනාඩි 10ක් හෝ 15ක් තිබියදී නැගිටින්. නමුත් අද දහවල් දාණයට පෙර පරයන්කේදීද මේ தත්ත්වයේ එසේම තිබී ඈනුම් 7ක් පමණ ගියේ. ඇඳගෙන සිටින ඇඳුම් ඇඟට පද වී හිර කරන බවක් දැනුනි. කඳුළු ගලන්නට විය. මේවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් බලා සිටීමි. සිතවිලි කිසිවක් නැත. තද අඳුර පමණි. ටික වේලාවකින් මස් පිඩු ලිහිල් වී ඇඳුම් වල තද ගතිය දඩු විය. ඈනුම් යාමද පරයන්කේ අවසානයේ වන තෙක් නොවිය. සක්මන් භාවනාව. සුපුරුදු පරිදි වම දකුණ යනුවෙන් සිහිය පිහිටුවාගෙන සක්මන් කෙලිමි. බොහෝ දුරට සක්මනී කෙළවර දක්වා සිහියෙන් යාමට හැක. එවිට සිරුරේ උඩ කොටස පිළිබඳව දැනීමක් නැත. සිහිය පිහිටුවීමේ මේ தත්වයත් වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පරියන්කේදී හුඟක් වෙලාට ශරීරය යට කොටස සමතක වෙනවා. සක්මනේදී උඩ කොටස සමතක වෙනවා. මොකද ක්‍රියාකාරී ශක්තිය සක්මනේදී තියෙන්නේ යට කොටසේ. පරියන්කේදී උඩ කොටසේ. ඒක නිසා අපිට තේරෙනවා එකකට අවධානය යොමු කරනවා කියන්නේ සියල්ල අමතක වීම. අමතක වෙන බව පවා තේරෙන්න පටන් ගන්නවා. ඒ තරම් සතිය එන්න පටන් ගන්නවා. එතකොට බයක් එන්නේ නැහැ. ඒක නිසා දැනීම දැනෙන හැටි හොඳට දන්නකොට නොදැනීම ඉබේම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. නිවන තියෙන්නේ බොහෝ විට නොදන්න කොටසේ. නිසා දැනීම හරහා නොදැනීමට යන්න බලන්න බය වෙන්න එපා. ශ්‍රද්ධාවෙන් යන්න, සීලෙන් යන්න, සතියෙන් යන්න ගිහිල්ලා බලන්න මේ නොදැනීමේ අවධිය නොදැනීමට තියෙන එළඹ සිටීම විතරයි මනුස්සකම කියන්නේ. දන්න දේ තුල නිවන නැහැ, දන්න දේ නැතුව නොදැනීමට යන්න බෑ. ඒ නිසා දන්න දේ හොඳට බලලා බලන්න සක්මනේදී උඩකය නැහැ. දැනෙන්නේ නැහැ. පරියන්කේදී අටිකය දැනෙන්නේ අන්නේ නොදැනීම වැටෙනකොට හොඳට දැනගන්න සතිය තහවුරු වෙන්න හදන්නේ. ඒ නිසා බයසක නැතුව මේ වගේ දේවල් වලට එනකොට ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. පෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාය දකුණු පාය ලෙස මෙනෙහි කරමි. සිතුවිලි පැමිණ විට ඒවා හඳුනාගෙන සිත ඒ දිගේ නොයවා නැවත පාද කෙරෙහි පිහිටුවමි. සිත පිට නොයා දිගටම පාද කෙරේ යොමුව තිබෙන අවස්ථාවල නිදිමත ගතිය දැනේ. නැතහොත් හිසෙන් කම්පන චංචල වීම ඇතිවේ. පරියංක භාවනාවේදී පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. එය බොහෝ විට ඊතා සීම්මූ ලෙස වැටහේ. පිම්බීම හැකිලිම වාර කිහිපයක් දෙස බලා සිටින විට හිසෙහි කම්පන චංචල ඇතිවේ. එවිට චේතනා පහළ නොකර ඒ දෙස නිකම්ම බලා සිටිමි. ඒ අඩු වී ගිය විට හෝ චේතනා පහළ වූ විට ඒවා ඒ බැව් හඳුනාගෙන නැවත සියුම් වූ මූල කර්මස්ථානයේ වෙන පිම්බීම හැකිලිම දෙස බලමි. එවිට නැවතත් කම්පන චංචල හොඳින් දැනේ. පරයන්කේදී නිදිමත ගතිය එන අවස්ථාවන් ඇත. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. තමයි භාවනාවට ඉදිරිපත් කරන අරමුණ මොකක් වුණත් අරමුණ දිගේ එකම අරමුණක් දිගේ බලනකොට එකම කෝලමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කෝලම දකින්න නම් මේ අරමුණ දිහා බලනකොට අරමුණ වෙනස් වෙනවා කියන එක දැක් ගන්නාසුලෝ බලන්න. එතකොට හිතේ වෙන වෙනස් වීම ඔය කෝලම් මාර්ගෙන් පේන. නිදිමත වෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා, බය ඇති කරනවා. එතකොට දැනගන්න දැන් තොইলෙන් නටණ්ඩයි ලෑස්ති. ඒකට වැඩි අවධානයකින් වැඩි විරියකින් වැඩි සතියකින් ඉන්න පුළුවන් නම් පෙරකලපින් තියෙනවා. ඒක හැදීගෙන එනකොට නිදිමතයි කියලා නතර කරනවා නම් ඉතින් අපිට ඉදිරියට යා ගන්න බෑ වෙන කවුරුත් නිසා නෙවෙයි Tamangeම කුසීතකම නිසා, බුබ්බඩකම නිසා, කම්මැලිකම නිසා. ඒ බව දන්නවනම් හැබැයි ධෛර්යයක් ඇති. ඒ නිසා මේ ලකුණු එනකොට දැනගන්න මෙතනදී කරාරින්න එපා, දුරනික්ෂේපේ කරන්න එපා. මේක ඉදිරියට යණ්ඩයි මේ ලකුණු පෙන්වන්නේ කියලා හොඳ ශක්තියක් අතතිව යන්න ඕනේ වෙලාවට මුදා හැරලා කොහොම හරි එහා පැත්තට යන්න. ඒත් එක සැරේකින් නම් වෙන්නේ එක සැරේ ගියාට පස්සේ හැබැයි තේරෙනවා මෙතෙක් කල් භාවනාදී අපි හරි මෝරණ තැනට එනකොට කොච්චර කර කර ඇරලා තියනවද කියලා. නිසා අරමුණේ වෙනස් වීම අපේක්ෂා කරමින් යන්න වෙනස් වීමත් එක්ක තමයි ඔය හිතේ වෙනස් වීම දැක් ගන්න පුළුවන්. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාව ආරම්භ කෙලිමි. මුලදී ගැටලු කීපයක් ඇතිවත් ගැටලු සාකච්ඡාවේදී මාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණ නිසා මේ වන විට නිසි ආකාරව විනාඩි 40ක් පමණ කරගෙන යාමේ හැකියාව ලැබී ඇත. වරින් වර වෙනස් සිතුවිලි ඇතිවත් එය ඒ අවස්ථාවේදීම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබී ඇත. වෙනස් සිතුවිල්ලක් ඇති වූ විගසම එය දැනුණු බව මෙනෙහි කර නැවත සක්මනේ සිහිය පිහිටුවා සක්මන් කරගෙන යමි. වෙනසක් කළ යුතු නම් කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වෙනස ධර්මයෙන් වෙයි. ඒක තමයි වෙනස් වීම කියන්නේ අනිත්‍ය කියන්නේ කරන්නේ නැතුව ඉන්නවනම් තමයි දක්ෂකම. වෙනසක් අපේක්ෂා කරන්නත් එපා වෙනසක් ඉල්ලන්නත් එපා වෙනසට උපදෙස් ඉල්ලන්නත් එපා. වෙන වෙනස්කම දැක ගන්නා සුලෝ භාවනා කරන තරම් නිහතමානී වෙන්න අහිංසක වෙන්න. සම්මා සම්බුදු සරණයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආනාපානයේ යොදා ගතිමි. බොහෝ විට ඉඳගෙන මම දැන් මෙතන කියා අවධානය යොදත්ම සිත ආලෝක තලයට යොමු වේ. සමහර විට ආස්වාසයේ ප්‍රස්වාසයටද යොමු වේ. සියුම් බවකින් යුතුව දැනේ. ඇතැම් විටක රවුමට කැරකෙන ස්වરૂපය දැනී ටික වේලාවකින් නොදෙනී යයි. ආලෝක තලයේ මත විවිධ වෙනස් වීම් දැනේ. ඇතැම් විට රූප ඡායා මතුවේ. එහෙත් ඒවා වෙත සිත යොමු නොවන බවත් පෙනේ. පෙනෙන නිසා පැහැදිලි මතකය වටහා ගැනීමක් නැතු වාසේය. ඇතැම් විටක නිසොන්වන්ව බලා සිටින විට නින්දට වැටුණා වාගේ වී කිසිදු සම්බන්ධයක් නැති යෙදුමක් මතුවේ. අවදි වේ. වැඩි වේලා අවධානය රැඳීමත් නැති වාසේ දැනේ. පෙරේදා රාත්‍රී එකවරක පැහැදිලි සියුම් පැහැති පිවිතුරු ආලෝක පසුතලයක් මත උත්තාකාර පසුබිමක් තුල දිග ගමන් පතයක් දිසුවා. ක්‍රමයෙන් ඈත කෙළවරට පටු වෙමින් යන පැහැදිලි බවක් ඇති කිසිම බාධාකාරී ස්වરૂපයක් නැති නිර්වුල් බවක් එහි වූවා. සක්මන් භාවනාව. සුපුරුදු පරිදි මම සුපුරුදු පරිදි වම දකුණ වශයෙන් තබමින් ඇතිවීම වෙනස් වීම ගෙවීම ලෙස අවධානය යොමු වෙයි. එහෙත් ගෙවීමේ සංදිස්ථානය මගේ පැහැදිලි වුවත් එහි යම් ස්වභාවයක් ප්‍රකට නොවූ බව හැඟේ. පොදු தත්ත්වය පිළිබඳවයි. ප්‍රායෝගික භාවනා අධ්‍යක්ීම් හා ඔබ වහන්සේගේ ධර්ම දේශනා කමඨහන් පැහැදිලි කිරීමේ දැනුවත්ව ඊයේ සවස දුන් ධර්ම දේශනාවත් අනුව ප්‍රතිපදා මාර්ගයේ මා පසු කරමින් සිටින අවධිය පිළිබඳ දල වැටහීමක් ඇති වූ ආයයි ඉදිරි පියවරක් ලෙස කළ යුතු නොකළ යුතු දේ පිළිබඳවද සරල වැටහීමක් ඇති වූවා. ඒ වුවත් එහි ගැඹුරක්ද ඇති බව වැටහුණා. මුල සිටම මගේ ඒ කායන අරමුණ වූයේ මේ සසර දුකින් මේ අත් බැවිහිදීම මිදීමට ඇතනම් යන්නයි. ඉදිරි වැඩ පිළිවෙල ගැන සිත ඇත. ප්‍රධානතම වශයෙන් අවශ්‍ය වන්නේ ඔබ වහන්සේගේ උපදේශ හා මඟ පෙන්වීමයි. ඔබ වහන්සේගේ උපදේශ හා මඟ පෙන්වීම සෑම විටම ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. ඔය ඇති වෙලා තියෙන ඒ අර ගැඹුර වැටෙන එකයි ප්‍රතිපදා ඉදිරියට යනවයි කියන එක කඩාගත්තේ නැත්තම් දක්ෂයි. මොනවා හරි දාලක සංකර කරගන්න එපා. ඔක විකෘති කරගන්න එපා. ඔකට නිසිනින්දේ ඇඬෙන්න අරින්න. ඒකට මම කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්න වැඩි ප්‍රසිද්ධ පඬිත කල්පනාවල් කරන්න යන්න එපා. නිකන් නොදරුවෙක් වගේ වැඩෙන්න ඉඩ දෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සංකාර සංස්කාර යන වචන දෙක සමාන අර්ථගෙන දෙන්නක්ද ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී උදාහරණ උපමාගෙන දක්වමින් ඊතා අගනා ලෙස ධර්මයේ දේශනා කිරීම පිළිබඳ අපි নমස්කාර කරමු සංස්කාර රැස් කරනවා යන්නේ එවැනි උපමාවක් උදාහරණයක් ගෙන දක්වමින් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සංස්කාර පිළිබඳ නිදර්ශන රැස් කෙරුවා සංස්කාර තමයි. එසා ඒ සංස්කාර ඕනෙත් නැහැ නිදර්ශන ඕනෙත් නැහැ. ඔය සතිය පිටවගෙන යන්න ඔය දැනුම හොඳටම ඇති. ඉස්සරහට යනකොට ඔක පැහැදිලිලා එයි. සංස්කාරයි සංඛාරයි කියලා කියන්නේ pāli භාෂාවයි සිංහල භාෂාවේ එන නැත්නම් සංස්කෘත මිශ්‍රණ වචන. ඉතින් අපේ මිශ්‍ර සිංහලයේ හැම වචනෙම වචන තුනක් තියෙනවා. සංස්කෘත එකක් තියෙනවා, pāli එකක් තියෙනවා, සිංහල එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විස්තර කරන්න පටන් අරගත්තොත් අපිට මේ දේශනාවක් හෝ සතියක් පවත්වන්න නම් වෙන එක නරක දෙයක් නෙවෙයි හොඳ දෙයක්. නමුත් මේ වෙලාවේදී ඔයින් සන්තෝෂ වෙලා සතිය කඩා ගන්න නැතුව යන්නේ. එතකොට ওই ටික Tamanටම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. සක්මන් භාවනාව. পায় ඔසවනවා යවනවා යනුවෙන් භාවනාවේ යෙදී සිටින විට ටික වේලාවකදී දකුණු පාදයේ ඔසවනවා තබන විට ඊතාසියුම් ස්පර්ශයක්ද වම් පාදයේ පොළවේ හැපෙන විට තද ස්වභාවයක්ද දැනි දැනි විටක විලුඹේ වේදනාවක් දැනි නැතිව යයි. තව තවත් සක්මනේ යෙදී සිටින විට සියල්ල නැති වී හොඳින් සක්මනේ ගමන් කළ හැකි වීම පාද යවන විට සිතත් ඒ සමගම ඇදී යයි. පරියංක භාවනාව. මා 174 වෙනි භාවනා වැඩසටහනට සහභාගී වී හුස්ම සියුම් වී ඒකාග්‍ර තත්ත්වයකටපත් වී ශරීරයේ පිළිබඳව කිසිම දැනීමක්ම නැතිව සැප සහිත සියුම් හුස්ම බලමින් සිටි බව දැන් වූ විට ස්වාමින් වහන්සේ පැවසුවේ යන්න යන්න ඔහොම යන්න ධර්මයේ අත ළඟ බවයි. මිහි පැමිණි පළමු දෙවෙනි දිනවල ආලෝක ආදීන් පැටලී ටිකින් ටික භාවනාව දියුණු විය. සමහර වේලාවලදී භාවනාව නොවැඩෙන බව දැනුනි. ඉන්පසු හුස්ම සියුම් වී කිසිම චේතනාවක් නොමැතිව කය නොදැනීම ගොස් සැප දුක් වේදනා නොදෙනී හිස් ඒකාග්‍රතාවයකට පත් වී පැය භාගයක් පමණ සිටීමට හැකි විය. පරයන්කේ වාඩි වී හුස්ම සියුම් වූ විට ටික වේලාවකින් ඒකාග්‍රයටපත් වූ පසු හුස්ම ගැන නොවිමසා සිත නැවත හුස්මටම වැටි භාවනා කෙලිමි. උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා නිර්වාණ සුවයමත් වේවා. ඔය කියලා තියෙන භාවනාවක් ඇඩුණයි කියන වෙලාවේ තමයි හරියටම වැඩි වෙන්නේ. ඉතින් ඒක විසිකරන්න ගියොත් කවදාකවත් හම්බෙන්නේ ඔය භාවනා හරියනවා කියන එකේ තියෙන්නේ අර කැඩුනත් කරන්න ධෛර්යය අරන් දෙන. හැබැයි කැඩෙන වෙලාවේ කරන භාවනාවෙන් තමයි නිවනට යන්නේ. නිසා ඔය හිතාගෙන ඉන්න භාවනා කැඩෙනවා කියන එක තමයි අපේ ධෛර්යය. ඒක තමයි අපේ වීර්යය. ඒක තමයි අපේ සතිය. ඒක තමයි සමාධිය. නිසා කොච්චර කැඩුනත් දිගට කරගෙන යන කෙනා කැඩෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න භාවනා දියුණුවක් ලබනවා. ඒ නිසා ඒක අපේක්ෂා නොකර කැඩුනත් එකයි හරියත් එකයි නිතිපතා කාලසටහන කරන්න මේ වගේ වැඩසටහන දවස් 7ක් 8ක් එක දිගට යන්න ඕන. අන්තිමට තමයි තේරෙන අර කැඩුන ටිකේ තමයි අපි අපේ සක්කාය දිට්ඨිය කැඩලා තියෙන්නේ. අපේ මාන්නේ කැඩලා තියෙන්නේ. අපේ තෘෂ්ණාව කැඩලා තියෙන්නේ. භාවනා හරියයි කියන හැම වෙලාවෙම මාන්නේ වැඩෙනවා. සක්කාය දිට්ඨිය වැඩෙනවා තෘෂ්ණාව වැඩෙනවා. ඒක මාරු වෙනවා දකින්නකොට ඒක නටම බලන්න පුළුවන්ද කියලා තරම් හැකියාවක් තියෙනවා. එනිසා කැඩිච්චාවයි, මැරිච්චාවයි, වෙන දෙයක් වෙච්චාවයි යන්නේ එකයි තියෙන්නේ. හොඳයි සීල දෙනාටම තෙරුවන් සරණයි අපිත් උනට නැවත රැස් වෙනවා බලාපොරොත්තු වෙනවා පරියංක භාවනාවට